බුද්ධික මහත්මයා අනිතරයි ස්වාමීන් වහන්සේ එක ප්‍රශ්නයක් අහලා තියෙනවා Zoom එකේ. ඔව්. තණ්හාව 108 ආකාරයක් වෙනකොට බාහිර හා අභ්‍යන්තර ආයතන 12ද ගන්නෙ කියලා. බාහිර හා අභ්‍යන්තර ආයතන 12 නෙමෙයි අභ්‍යන්තර ආයතන 6. ඒ කියන්නේ චක්කුසෝත ගාන ජීවහා කාය කියන ඒවත් එක්කලා තමයි මූලික වශයෙන් තණ්හාව බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ ඒක තමයි අතීත වර්තමාන අනාගත ආදී වශයෙන් ප්‍රභේද වෙලා 108ක් හැටියට දක්වන්නේ. එතකොට එතන දැන් ඇස මුල් කොටගෙන ඇතිවෙන තෘෂ්ණාව රූප තණ්හා කන මුල් කොටගෙන ඇති වෙන තණ්හාව ශබ්ද තණ්හා. එතකොට මේ දෙකම එතනට හේතු වෙනවා. හැබැයි ඒක දේශනා කරන්නේ මේ අභ්‍යන්තර චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන මේ ෂඩේන්ද්‍රයන් මූලික කොටගෙන. ඉතින් මේ ෂඩේන්ද්‍රයන්ගේ තණ්හාව ජනිත වෙන්නේ බාහිර ආයතනත් එකතු වීම නිසා තමයි. ඒ නිසා දෙකම එකතුව හැටියට ගැනීම එතන වරදක් නැහැ. නමුත් එතන හය ආකාරයකින් තමයි දක්වන්නේ ඒ හය තමයි අර මේ අතීත වර්තමාන අනාගත ආදී වශයෙන් එහෙම වර්ගීකරණය වෙලා තමයි 108ක් හැටියට ප්‍රභේද වෙන හැටි දක්වන්නේ. හොඳයි මයි හම්බුනේ. අවසරයි. බොහොම පිං. හොඳයි.